according to the timetable, it's time for the summary in singular. You will talk in the morning talk in summarize in form in singular, and then we'll go for the uh, question and answer session. So that uh, those who do not understand singular um, may be um, have to accept some sympathy and uh, be patient. It will take few minutes and then we will go for uh, question and answer session. Uh, <clears throat> පිට දැන් කාලසටහන හැටියට තියෙන්නේ uh, උදේ පවත්වන ලද ධර්ම දේශනාවේ සිංහල සමාලෝචනයක් නැත්නම් පරිවර්තනයක් කරන්නයි. ඉතින් සායේ සිංහලෙන් ඒ ධර්මයේ බණ අහන්න කැමති ඇත්තෝ ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වනවා.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 ඉතින් සෑම දවසකම අපි ධර්ම දේශනාවක් දවසේ දෛනික අංකයක් වශයෙන් පවත්වාගෙන එනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනවා. නමුත් සිංහලෙන් බණ අහන්න කැමති අය සඳහා ඒ ඉංග්‍රීසියෙන් කරන දේශනාවේ එක ආකාරයක පරිවර්තනයක් මේ වෙලාවේ කිරීමටයි මේ අවස්ථාව වෙන් කරගෙන තියෙන අවස්ථාව වෙන වෙලා තියෙන්නේ. ඉතින් මේ එකම වැඩමුළුවක් පිරිසක් එකතු වෙලා කරන වෙලාවක් නිසා බොහෝ විට මම කරන විදිහට ධර්ම දේශනා මාලාවක ස්වරූපයෙන් තමයි මේ දේශනාවේ දෛනික දේශනා පැවැත්වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ වැඩමුළුවට මුල්ම තේමා වශයෙන් ඉදිරිපත් කරගත්තේ ඉදිරිපත් කරගත්තේ සබ්බාසව සූත්‍රය. ඒක සර්වඥ දේශනාවේ ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ වශයෙන් ප්‍රධානම උගන්විල්ල තමයි මේ ආසව කියන වචනේ. ආසව කියන එක අපි ඊයර ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙත් මත කරගත්තා වගේ අපි අනන්ත අනවරාග්‍ර සංසාරේ ගමන් කරනකොට මේ අපි නොදැනුවත්වම ඒකේ කච්චල් බැඳෙනවා වාගේ මල බැඳෙනවා වාගේ මණ්ඩි බිඳෙනවා වාගේ පැවතගෙන යන යම් යම් ගති ලක්ෂණ වගේක් මේ ආශ්‍රව වශයෙන් දිගට පවතිනවා ඒවා අපිට අයිති වෙනවා නෙවෙයි ඒවා අපි හිතලා වඩලා තනලා දිනු කරනවා නෙවෙයි නමුත් මේ බොහෝ කාලයක් එක දිගට කරගෙන යාම නිසා අවිද්‍යාවේ මණ්ඩි වේදෙනවා වගේ අවිද්‍යාවේ තෙල් හිඳනකොට තෙල් කහමතු වෙන හිඳෙනවා වගේ මිදිච්ච කොටසක් ඉතින් මේ වාදනේ කොච්චර තදින් මේක අල්ලලා තියෙනවද කියනවනම් කොහොම මැද්දක් කොහොම මුලින් නැමුවත් යන්නේ නැහැ. ඒ සඳහා සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ සුද්ධිය යම් ආකාරයකින් මුල සිට අග දක්වාම සාංශුද්ධෙන් දැක්කද උන්වහන්සේ ලොකු විශ්වාසයක් ඇති වුණා ඕනම කෙනෙකුට ඒ ක්‍රමයටම කරනවා නම් මේක Taman වාසිය වගේම අනික් අතනත් අයින් කරන්න පුළුවන් කියලා. ඒ අයින් කිරීමේ වගේම තමයි වැදගත් බව. අනේ සඳහා ක්‍රම වේදේ උගන්වන්නයි සබ්බාසව පරියායං වෝ භික්ඛවේ දේශිස්සාමි කියලා මේ ධර්ම පරියාය දේශනා කරන්න උන්වහන්සේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ ආසව ධර්ම අපි මතක් කරගත්තා වගේ සියලු කෙලෙස් වලට මුල් වෙන අවිද්‍යාවටත් හේතු වෙනවා. කියන්නේ ගා ත්‍රිපිටි පස්සේ තියෙන එකක්. පිනිපිනි එළිය වැඩ කරන එකක් නෙවෙයි. මෙන්න මේ ආශව ධර්ම පිළිබඳව ඒවා ගෙවා දැමීමට, ඡය කිරීමට, වැය කිරීමට, නිරුද්ධ භාවයට පත් කිරීමට නම් සර්වඥන්සේ පුල්ම උපමාවක් දෙනවා. ඒක දන්න දක්නායට විතරයි නැත්නම් හඳුනාගත්තොත් විතරයි ඒක පාලනය කර ගන්න පුළුවන්. නොදක්නවා නම්, නොදන්නවා නම් කර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආශව ධර්ම අර වගේ හැංගිලා වැඩ කරන ධර්මයක් නිසා පංචක ධර්ම නිසා ඒ සඳහා අපිට දැකගෙන දැනගෙන කරනවා කියන එකත් මේ සාමාන්‍ය තර්ක ක්‍රමයට අහු වෙන එකක් නෙවෙයි. අනේ ඒ නිසා ඒ සඳහා පාවිච්චි කරන උපක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ආශව ධර්ම දැක දැනගන්න පුළුවන් ඒව ගලවල විශ්කල දාන්න පුළුවන්. අපි වැඩ කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් නම් අපිට ඒව දැක දැනගන්න හම් වෙන්නේ නැහැ. ඒව එන්නේ එන්නේ දිගින් දිගට වැවෙන්න හැත් බැඳි බැඳි වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී උපක්‍රමයේ වශයෙන් පාවිච්චි කරන්නේ නැත්නම් ආයුධයක් වශයෙන් පාවිච්චි කරන්නේ යෝනිසෝ මනසිකාරයයි. ඒකේ දක්ෂකම යෝනිසෝ මනසිකාරය වශයෙන් උත් එහිලා ආදක්ෂකම අයෝනිසෝ මනසිකාරය වශයෙන් උත් මේ සූත්‍රයේදී පෙන්වනවා. ඉතින් මේ යෝනිසෝ අයෝනිසෝ කියන විශේෂණ පද දෙකට මුල් වෙලා තියෙන මේ මානසිකාර්ය කියන අපි සාමාන්‍ය සිංහලෙන් මෙනෙහි කිරීම කියලා කියන්නේ. අන්නේ මෙනෙහි කිරීම නම් චෛතසිකයයි. ඒක අපේ හිතේ මේ හිතේ එක චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය කීකරු කරලා Tamanට ඕන පැත්තට යොමු කරවා ගත්තොත් ඒකට කියනවා උපාය මනසිකාර්ය පත මනසිකාර්ය කියලා සමහර වෙලාවට අටුවාචාරින් වහන්සේලා හඳුන්වලා දෙනවා. ඒක උපාය උපායශීලීව දක්ෂව පාවිච්චි කරනවා නම් ඒකට යෝනිසෝ මනසිකාර්ය කියනවා. ඒකට ඕන විදිහට අපි දාසකම් කරන්න ගියොත් අපි වාල් භාවයටපත් වෙන්න ගියොත් පිළින අයෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් ශික්ෂණයක් නැති කෙනාගේ සිද්ධ වෙන්නේ මේ මානසිකාරයට වාල්කම් කිරීමයි. මානසිකාරයට දාස වීමයි. ඒක ශික්ෂණයක් යටතට ගත්තාම එවැනි අකීකර වූ ආණ්ඩුමට්ටු කරගන්න බැරි මේචල් කරගන්න බැරි මානසිකාරය තමන් ශික්ෂණයටපත් කරගත්තට පස්සේ අර ඉතාල අඩියෙන් තියෙන ආසව ධර්ම පවා කපන්න පාවිච්චි කරන්න පුළුවන්. නිසා අපිට මේ මානසික ආරයට යම් ප්‍රමාණයක ගරු කරන්න සිද්ධ වෙනවා, අවබෝධ කරගන්න සිද්ධ වෙනවා, පටා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මානසිකාරය මහ පුදුම මායාකාරී චෛතසිකයක්. උදාහරණයක් වශයෙන් කියනවනේ දෙපැත්තකින් අපිට සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනාදී මතු කරගන්න පුළුවන්. එකක් තමයි පුද්ගලයෙක් නැත්නම් මම කිව්වහම එතන ආයතන රාශියක් වැඩ කරනවා හොඳට අපිට තේරෙන දේවල් තමයි ඇහැ අපි ඒකට pāli භාෂාවේ චක්කායතනය කියලා සඳහන් කරනවා ඊගාට කන ශබ්දායතනය සෝතායතනය ශබ්ද සෝතායතනය ඊගාවට නාසය ඝානායතනය දිව ජීවහායතනය කය කායතනේ වශයෙන්. ඊට පස්සේ නොපෙනෙන එක්කුත් අපි මේ ලයිස්තුවට දාගන්නවා මන ආයතනේ කියලා. ඒ කියන්නේ මලමිණියක් ගත්තාම මේකේ ඇහැ කන දිව නාසය කය තියෙනවා. නමුත් මේ මන වැඩ කරන්නේ නැහැ, මනස වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ජීවියෙක් විදිහට බාරගන්නේ. නමුත් සජීවී යහතින් ජීවත් වෙන කෙනෙක්ගේ මේ ඇහැ කන දිව නාසය කය කියන රූපාකාරයෙන් දක්වන්න පුළුවන් ටිකකුයි හිත මනස කියලා එකකුයි පෙන්වනවා. ඉතින් මේ එක වෙලාවකට මේ මනස සම්බන්ධ වෙන්නේ එක ආයතනයක් සමග පමණයි කියන එක දී යති සාක්ෂියක්. ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. චිත්ත නියාමයක්. මන ආයතනේ සම්බන්ධ වෙන්නේ එක වතාව එක අවස්ථාවකට එක්කෝ ඇහත් සමග එක්කෝ කනක් සමග එක්කෝ නාසයත් සමග දිවක් සමග කයත් සමග. එකක් සමග සම්බන්ධ වෙනකොට අනිත් ඔක්කොම කර වෙලා යනවා. අනිත් ඔක්කොම අංශ භාග වෙලා යනවා. නමුත් අපි හිතාගත්තොත් එක වෙලාවකට ඒක ඇහත් සමග සම්බන්ධ වෙලා මනායතනය අපි දකින්නෙක් බවටපත් වෙනවා. ඒ වෙලාවේදී අපිට අහන්න බෑ ගන්ධ රස බලන්න බෑ පහස ලබන්න බෑ හුදු දකින්නෙක් බවටපත් වෙනවා. ඊගාව චිත්තකින් තාමත් මික්මනට ඒක ඊගාවට කනත් එක්ක සම්බන්ධ වුණොත් අපි අහන්නේ පාඩපත් වෙන ඒ වෙලාවට රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ මේ ගන්ධ රස දැනෙන්නේ නැහැ, පහස දැනෙන්නේ නැහැ. නමුත් මේක කොච්චර ශීඝ්‍රයෙන් කොච්චර ඉක්මනට කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවා නම් අපි කොච්චර අමනසිකාරය එහෙම නැත්නම් අයුනිසමනසිකාරය කියනවා නම් අපිට පේන්නේ දීයති චිත්තක්ෂණක අපි රූපක් බලනවා සද්දත් අහනවා ගඳත් බලනවා රසත් බලනවා පහසත් ලබනවා කල්පනා වෙනවා කියන. ඒ මොකද අපේ හිතේ තරම ගොරෝසුයි අපේ හිතේ තරම මනසිකාරය එහෙම නැත්නම් සත්‍ය ආදී ධර්ම දිනු වෙලා නැති නිසා අපිට පේන්නේ මේ තේරම එක වෙලාවක සිද්ධ වෙනවා කියලා. එතකොට තමයි යම් වෙලාවක මේ පහම එකවර සිද්ධ වෙනවා කියන මුලාවටපත් පමණයි මමෙක් මතුවේ. ආත්ම සංකල්පේ මතුවේ. සැප හොයන්න ආසාව මතුවේ. එක දිගටම පවතිනවා කියන බොරුව එන්නේ බොරුව රජ වෙන්නේ ඇහ කන දිව නාසය කය කියන මේ පහම දීයති චිත්තක්ෂණයක එකවර වැඩ කරනවා කියන මුලාවේ. ඉතින් මේ යෝනිසමනස්කාරයෙන් අපි පෙන්ලා දෙන්න හදන්නේ මේවා ඉක්මනින් මාරුණාට එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ එකමයි කියලා. එතකොට තේරෙනවා පුරුද්දගෙන අරකින් මේකට මේකෙන් මේකට පුරුද්දගෙන gediy වශයෙන් බලනකොට කෙනෙක් මම ස්ත්‍රියාවක් පුරුෂෙන් ජීවත් වුණාට සංසිද්ධිය වශයෙන් බලනකොට මේක තියෙන්නේ යාන්තම් ගැට ගහගත්ත. <coughs> පුට්ටුවක්. ඒක තමයි යෝනිසෝ මනස්කාරයේ ඉන්නකොට දැනගන්න පුළුවන්. ඒක අපි මේ කියාපු කාරණාවම තා ටිකක් විස්තරව එහෙම නැත්නම් පියවරක් ඉදිරියට කතා කළොත් යම් චිත්තක්ෂණයක හිත නැත්නම් මනායතනේ චක්කායතනත් එක්ක එකතුනොත් නැත්නම් චක්කු විඥානේ බවටපත් උනොත් ඒ හිතට ඉඩක් නැහැ අවස්ථාවක් නැහැ කනේ සිදුවෙන දේවල් දැනගන්න. නාසයේ දිවේ කයි. එතකොට අර චක්කායතනේ බවට චක්කු විඥානේ බවට පත්වෙච්ච හිත අනිකුත් සියලුම ආයතනයන් මැඩගෙන ඒව සම්පූර්ණ අංශභාග කරගෙන ඒව සම්පූර්ණ කොර කරගෙන අර රූපේ විශේෂයි අපි මත් කරනවා. දැකීමේ විතරක් අපි සම්පූර්ණ පිරිච්ච ගතියක් ඇති කරනවා අනිත් සේරම අංශභාග වෙනවා. ඊගාව චිත්තක්ෂණේ අපි තව ආයතනකට ගියාම ඒක ලොකු කරලා පෙන්නනවා. එතකොට අපි ඒතර සම්පූර්ණ ජීවිතේ අපේ රූප පේන්නේ නැති බවක් අපිට තේරෙන්නේ නැතුව යනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔය බුදුහාමුදුරෝ යම් අවස්ථාවක යම් විදිහක සර්වඥතා ඥාණයෙන් දකින්නවද? අනිත් වගේ අපිටත් දකින්න ඕනේ නම් අපිට මේ කාලය කියන එක පෙති ගහන්න වෙනවා. ඊටාත්ම තුනී පෙත්තකට. කොන්චම කාලයට බැන්නට පස්සේ තමයි අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ මෙවුවා එකින් එකට එකින් එකට සම්බන්ධ වෙන ආකාරය. ඉතින් ඒක ඒ සියුම් භාවයේ තියුණු භාවයේ ප්‍රනීත භාවය ප්‍රාර්ථනා කරලා ගන්න බෑ පොත් කියවලා ගන්න බෑ පෙරපින් කලින් හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම එන එන අරමුණ නැත්තම් මේ හිත දුවන දුවන තැන් අනුව ඒකත් එක්ක සතියෙන් යුක්තව බලාන හිටියොත් තමයි මේක කොච්චර යහුසුලුද කියලා දැක ගන්න පුළුවන්. දෙවෙනි විදිය තමයි මේ මානසිකාරයේ තියෙන රංගනය දැකගන්න අපි හිතමු ඔය කියාපාරණාව පිළි අරගෙන ඇහෙන් රූප බලන්නේ වශයෙන් තමන් ක්‍රියාත්මක කරන වෙලාවක් කියලා. එනකන් දකින්නෙක් විදිහට වැඩ කරනවායි කියලා. එතකොට ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ දැනෙන්නේ නැහැ ඒක පැත්තකදී. බලන රූප දිහා බලනකොට ඒ රූපයේ කොයි එකටද හිත යන්නේ කියලා. රූප කෝටියක් තියෙනවා. රූප සාගරයක් තියෙනවා. ඒ සාගරයෙන් අපේ හිත යන්නේ කොයි එකටද කියලා තීන්දුව උනාට පස්සේ අපිට අනික් කෙව්වට අපි අබ්ද වෙනවා. මේක උදාහරණයක් වශයෙන් දෙනවා අපි යම් විදියකට යමක් ලොකු කරලා බලන්න ඕනේ නම් අපි අන්වීක්ෂයට එක හැක් වහලා එක හැක් තියෙනකොට අනෙක් රූප සේරගින්ම හිත මෑත් කරගත්තේ නැත්නම් අනික් බාහිර රූප වලට අපි අඳ උනේ නැත්නම් අපිට මයික්‍රොස්කෝප් එකෙන් පේන්නේ පේන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එක හැක් වහලා අර තියෙන හැත් අර අයිපීස් එකට තියලා තියෙන දේම බලන්න යදුනොත් පමණයි ඒ දේ පේන්නේ. ඒකට අනික් දේවල් වලට අපි අන්ත වෙනවා. ඒ නිසා අපිට මේ කියාපු කාරණාවෙන් දැනගන්න තියෙන්නේ සාමාන්‍ය දැනුම හැටියට බලනකොට ඒක චිත්තක්ෂණ අපිට කරන රූප බලන්න සද්ධාන්ත ඇහ කන ආදී වශයෙන් මාරු කරන්නත් පුළුවන්. දී ඇති රූප සියල්ලගෙම කොයි එකද බලන්නේ කියලා තීන්දු කිරීමේ හැකියාවකුත් ඒ නිසා යම් වෙලාවක යමක් එක්ක සම්බන්ධීකරණය වෙන්න නම් අනික් සියල්ලටම අන්ධ විය යුතු බවක් එකක් තෝරනවායි කියලා කියන්නේ විශාල පරාසයක් ප්‍රතික්ෂේප කිරීමක් බවක් මූල ධර්මානුකූලව දාර්ශනිකව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපි මේ ඉංග්‍රීසි දේශනාවත් මතක් කර විදිහට අපි සාමාන්‍ය සිංහල ක්‍රමයට කියනවා නම් අපි කෙල්ලෙක් දෙන්න ගියාම නැත්තම් කතාද බඳලා මේ අඬ ගහගෙන ඉන්න ගියාම අපි සාමාන්‍ය කියනවා මනමාලියයි මනමාලී ඉන්න දවසට ඇට් හෝම් දවස කියලා. ඇට් හෝම් දවසට ගියාම විශාල කැමේෂයක් හදලා නැත්තම් තේ සංග්‍රහයක් කරලා එනේන එක්කනට පුතු තියන්නේ නැහැ මේෂ වටේ ගිහිල්ලා කැමති දෙයක් තෝරන කණ එකයි තියෙන්නේ. ඉතින් මේ ඇටෝ මේෂේ තියෙන දක්ෂකම තමයි සෑම වර්ගයේම ආහාර එළබලා තියෙන එළවලා තියෙන. ගියාම හැම කෙනෙක්ම එකම දේ කන්නේ නැහැ. එක එකනා කන්නේ එක එකදී. ඒ කෙනා ඒක තෝරන්නේ ඒ එක්කනාගේ පෞරුෂත්වය අනුව, යාගේ රුචි අරුචිකම් අනුව, යාගේ අගයන් ආඩම්බරයන් අනුව. අන්නේ තේ තෝරන කොට යා වර්ණය අනුව යනවද රස අනුව යනවද ගඳ අනුව යනවද රස භාෂ අනුව යනවද එක එක නංගේ හැටි වෙනස්. ඒ එකක් තේරිල්ලෙන් අනුත් මුළු මේසෙම ප්‍රතික්ෂේප වීමක් වෙනවා. එකක් තෝරන කියන්නේ අනෙක් සියරම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒ නිසා අපි එකකට රුචි කරනවායි කියලා කියන්නේ එකකට මනාප වෙනවායි කියලා කියන්නේ අපි නොදැනුවත්වම ලෝකයේ එක පැත්තකට පක්ෂග්‍රාහී වෙලා විශාල ප්‍රදේශයකට අන්ධ වෙනවා විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඉතින් මේ නිසා මේ මානසිකාරය කියන යොමුව මේ මෙහෙයුම තමයි තීන්දුව කරන්නේ අපේ සංසාර ගමන්පතේ. මිතුවාකල් මේක ගිහිල්ලා තියෙන්නේ කිසිම රියදුරෙක් නැතුව. මානසිකාරය තමයි අපිව මෙහෙवला තියෙන්නේ කොහෙද යන්නේ කියලා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා උඟ දෙනෙක් අහලා ඇති ওই වන්නපත ජාතකය කියලා ජාතකයක් තියෙනවා ඒකෙදී සරුවච්චන් වහන්සේ ගල් 500ක් අරගෙන කාන්තාරේ ගමන් කරනවා ගමන් කරන මේ සාත්තු නායකයා තමයි සරුවච්චන් වහන්සේ ඒ කියන්නේ ගල් ගාත්‍රුවේ නායකයා ගල් කණ්ඩායමේ නායකයා ඉතින් ඒක දවසක කාන්තාරේ මැදදී ඒකට වෙන දවසයි දෙකයි තියෙදි කියලා ඒ සාන්තු සාත්තු නායකයාට ගල් කණ්ඩායමේ නායකයාට මුලින්ම යන ගල් නායකයාට නිින්ද යනවා මොකද වෙන්නේ ගොනා තමයි ඊට පස්සේ නායකයා වෙන්නේ. ගැලේ මාමිණියක් නිින්ද ගියාම ගොනා කරකිලා හිටපතන්න එනවා රෑ. උදේ ඇවිල්ලා බලනකොට දවසක් ගත වෙලා තියෙනවා. මුළු දවසෙම කරලා තියෙන අපි ආපස්සට ඇවිල්ලා අන්නේ වගේ අපි අසතියෙන් ගත කරන වෙලාවක මානසිකාර්ය පිළිබඳ අවධියකින් නැතුව ගත කරන වෙලාවක මානසිකාර්ය යොමු කරවන්නේ ඉස්සරහටද පස්සටද කියලා මේකේ කිසිම න්‍යාය පත්‍රයක් නැති බව පිළිගන්න වෙනවා යෝගාවචරයක්. හුඟ දෙනෙක් ඒකට අකමැති නිසායි භාවනා කරන්න ඉන්නේ නැත්තේ. මේ කොච්චර අපි සැලසුම් තිබුණත් ආර්ථික සැලසුම්, සමාජික සැලසුම්, දේශපාලන සැලසුම් ඒ සේරම තීන්දුව වෙනවා මේ මානසිකාරය කියන චෛසිකේ මානසිකාරය හරි හැටියට ඉල්ලයක් ගොනුවක් නැත්තම් අපි ඔක්කොම මොන වස්තු තිබුණත් කොහට ගිහිල්ලා කෙලවරනවා. ඒ නිසා මේ මානසිකාරය පිළිබඳව හොඳට අවබෝධ කරගන්න පටන් අරගත්තොත් අපිට සිද්ධ වෙනවා ආර්ථික දේශපාලන සමාජික වටිනාකම් පැත්තක තියලා නැත්තම් ඒවට තියෙන රුචි අරුචිකම් පැත්තක තියලා මේ වගේ ආගමික තැනකට ඇවිල්ලා ඇහ කන දිවනාසය කය මන කියන මේ ධර්ම කොටස වලින් ඇහි වැඩ පිළිවෙල බොහොම සූක්ෂමයි බොහොම මේ මායකයි ඊගාට කන ඊගාට නාසය ඊගාට දිව ඊගාට කය ඒ නිසා සරුවචනචි මතක් කරනවා මේ මානසිකාරය කියන චෛතසිකය මේචල් කරගන්න නම් ආම්බාම් කරගන්න කය කියන ගොරෝසු තැන්න හිත දාලා පටන් ගන්න. මේ කය සජීවී බවට නැත්නම් පණසීන බවට ලකුණු රාශියක් තියෙනවා. මේ වගේ නැතුවම බැරි කය පණ තියෙන බවට නැතුවම බැරි අද්දුම ලංසෝ තමයි ආස්වාද ප්‍රසවාස දෙන්නේ. ඒකට කියනවා කාය සංඛාර කියලා. කාය පැවැත්මේ හර පද්ධතිය මේ මතු පිට තමයි රූප බලන්නේ, සද්ධාහන්නේ, ගන්ධ රස පහස බලන්නේ, වැඩෙන්නේ, වැවෙන්නේ ඔක්කොම කරන්නේ හුස්ම තිබුණොත් තමයි. හුස්ම ටික නැත්තම් පණනේ. ඒක නිසා අපි දැන් ආර්ථික දේශපාලන සමාජික ආගයන් ආඩම්බරයක් විතරක් නෙමෙයි, කයේ ක්‍රියාකාරකමුත් නතර කරලා අන්තිම අඩුලංසෝ වෙන ආස්වාස ප්‍රසවාසයට මානසිකාරය යොමු කරනවා. මිනේ කිරීම කරනවා. මේ මිනේ කිරීම කරාට අර ආර්ථික දේශපාලන සමාජික දේවල් විශේෂයි පැනපැන හිටපු හිත මේ තාමත්ම අඩුලංසුවේ වැඩි වේලාවක් ඉන්න කැමති වෙන්නේ. ඒ මොකද හිත කැමති එයාගේ මනාප තාලයට පැනපැන ඇවිදින්න. චලී නිකන් ඇවිද ඇවිද පියඹ පියඹ ඉන්න කුරුල්ලෙක් කියලා කූඩුවක දානවල වහලා වහනවට කැමති නැහැ. එයා එතකොට කූඩුව කඩාගෙන යන්න හදනවා. කැලේ කුළු වෙලා හිටපු කුළුමීමේ කල්ලාගෙන ඇවිල්ලා කනුවක බඳිනවට ඒ ගමක එයා කැමති නැහැ. එයා ඒක කනුව කඩා ගන්න හදනවා. ඒ වගේ අපේ හිතත් පිස්සු වඳුරෙක් වගේ තිබුණ එක අර ආර්ථික දේශපාලන සමාජික පැත්තක දමලා රූප ශබ්ද ගන්ධ රස පැත්තක දමලා මේ කයෙහි හිත පවත්තන්න හදනකොට එයා ලොකු කුළු ගති පානවා. වනචර ගති පාන්න පටන් ගන්නවා. ඒකත් එක්ක කලබල කරන්නේ නැතුව අපි හිතමු යම් විදිහකට එක චිත්තක්ෂණයක ආස්වාසයේ වෙන වෙලාවේදී ආස්වාදයට හිත ගියයි කියලා. ප්‍රස්වාසයේ හිත වෙනදී ප්‍රස්වාසයට ගියයි කියලා. මේක විශාලම ජයග්‍රහණයක් තමයි මානසිකාර વિશે. අපි දන්නවා ආස්වාසයයි මේ ඉන්නේ ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසයත් එක්ක මූණට මූණ දාලා ඉන්නවා. ප්‍රස්වාසයත් එක්ක මූණට මූණ දාලා ඉන්නවා. මෙහෙම විනාඩියක් නැත්නම් තප්පරයක් එහෙම නැත්නම් එක ආස්වාසයක් ප්‍රස්වාසයක් හිටියට පස්සේ හිත ඉබේම මේ මානසිකාරය ඉබේම අපි නොදැනුවත්වම වෙන අරමුණ වලට ඇදගෙන යනවා. ඉතින් එතකොට අපි බොහොම චිත්ත පීඩාවටපත් වෙනවා කනගාටුපත් වෙනවා භාවනා හරියන්නේ නැහැ කියලා. ඇත්තටම කියන්නේ හරියන්නේ නැති එක ගැන කනගාටු වෙන එක නෙමෙයි. සංසාරයක සැරයකට හරි කමන්නේ එක චිත්තක්ෂණයකට හරි කමන්නේ ආස්වාසිය තියන්න උනට ආස්වාසියේ හිටියනම් ඒක විශාල ජයග්‍රහණයක් ප්‍රසවාසයේදී වෙලාදී ප්‍රසවාසයේ හිටියා නම් විශාල ජයග්‍රහණයක් ඒක අටුවාචාර්යන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා දුවන අස්සේ කුඩ අලු කූල් ගෙඩියක් හිටියවා වගේ කියලා. හිටින්නේ ඒ නිසා හිටියා නම් මේකෙන් අපි ඉගෙන ගන්න මේ මානසිකාරය කියන චෛතසිකයයි. මෙන්න මේ මානසිකාරයට නැත්නම් මේ යොමුව ගොනුව ලබා දීමට යෝජනා කරන චෛතසිකයට කියනවා විතක්කේ කියලා. විතක්කය කරන චෛතසිකය විතක්කය කරන යෝජනාව ස්ථිර කිරීමක් තමයි මනස්කාරයෙන් කෙරේ. හැම වෙලාවෙදීම විතක්කය විතක්කය කරන යෝජනා මනසිකාරයෙන් ස්ථිර කරනවා නෙවෙයි. අපි දන්නා සබාවක් කරනකොට හැම යෝජනාවක්ම දිනන්නේ නැහැ. ඒ නිසා අපි මානසිකාරයේ යම් තැනකට මෙහෙවන්න ඕනද ඒ පැත්තට විතක්කේ මෙහෙවීම තමයි භාවනාවේදී මෙනෙහි කිරීම කරනවා කියලා කියන්නේ. ඇවිදිනකොට වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරනකොට අනිකු රූප ශබ්ද ගන්න කපාගෙන වමට දකුණට හිත යන්න ඉඩ වැඩි. ආස්වාස් ප්‍රස්වාස ආනාපාන සති භාවනා කරන කෙනත් ආස්වාස වේලාදී ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරනකොට හිත පිට යන තියෙන ඊට අඩුයි රූප ශබ්ද ගන්ධ රස රස විඳින තීනට අඩුයි ආස්වාද ප්‍රසාදයට යන ගතිය වැඩි. ඒ නිසා විතක්කය සහ මනසිකාර කියන දෙක නියුන් සහෝදරයෝ වාගේ. චෛතසික දෙකක්. විතක්කය අපිට මෙහෙවන්න පුළුවන්. ওই මන්ත්‍ර ජප කරනකොට කරන්නේ ඕක තමයි. අපි බුද්ධ වන්දනාවක් කරනකොට ගාථා සජ්ජායන කරනකොට කරන්නේ අපි විතක්කේ අපි ඒ විදිහට යොමු කරනවා. නමුත් අපේ හිතින් බුද්ධ වන්දනාවේදී ඉන්නේ නැද්ද කියන එක වෙනම කතාවක්. විතක්කේ මෙහි වවට මානසිකාරය කොහෙද තියෙන්නේ කියන දන්නේ නැහැ. නමුත් සමහරට අපි දන්නවා අපි ગાතා කිය කිය හිතියට කල්පනා වෙන්නේ කොහෙද. ඒ නිසා මේ දෙක එකලස් වෙනවා කියන එක කලතුරු වෙයි. විතක්කේ මෙහෙවන දෙයටම මානසිකාරය යනවද නැද්ද කියන එක කලතුරු වෙන නමුත් එක දෙයක් බුදුහාමුදුරෝ එහෙම නැත්නම් අපේ 2600ක් වෙන බෞද්ධ ඉතිහාසයේ යෝජනා කරන මානසිකාරයේ වැඩියෙන් වැඩියෙන් මෙහෙවන්න මෙහෙවන්න සමා වෙන්න විතක්කේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙහෙවන්න මානසිකාරේ කීකරු වෙන ගතිය වැඩි වෙනවා. ඒක නිසා බොහෝ කල් භාවනා කිරීමෙන් අපේ මානසිකාරේ යම් ප්‍රමාණයක කීකරු කරගන්න පුළුවන් ගතියකට එනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ ඉතාමත්ම හිමීට. නමුත් මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා අපි දවසුත් ඉඳ ගන්නවා, රැත් ඉඳ ගන්නවා, සක්මනේ මෙනෙහි කරනවා පරියන්කේජිත් මෙනෙහි කරනවා එදින්ද වැඩවලදී මෙනෙහි කරමින් කරමින් කරමින් බොහෝ කල් භාවනා කරන තමයි මේ මානසිකාර්ය කොහාට දුවන්නේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් ඒ නිසා යම් වෙලාවක එක චිත්තක්ෂණයක ආස්වාසී සිටිනලාදී ආස්වාසය කියලා මෙනෙහි කරනකොට ආස්වාසයේ ගති ලකුණු ස්වභාව ලකුණු තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒක හොඳම සාක්ෂියක් තමයි මේ විතක්යත් මානසිකාරයත් එකලස් වෙලා තියෙන්නේ එල්ල වෙලා තියෙන්නේ. එකට පෙළ ගැහිලා තියෙනවා. ගොනු වෙලා තියෙනවා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන ප්‍රස්වාසයේ රස ප්‍රස්වාසයේ අද්දකීම් ප්‍රස්වාසයේ විඳීම් කියා ගන්න පුළුවන්කමක් තියෙනවනේ මේ විතක්කේසා මානසිකාරයේ එකලස් වෙලා තියෙන්නේ සමහර වෙලාවට ඒක මෙනෙහි කරන කට්ටියට හොඳට සිද්ධ වෙනවා වාපි සක්මනේදී වම තියනවාද වම කියලා මෙනෙහි කරනවා දකුණ තියනවාද දකුණ කියලා මෙනෙහි කරනකොට හුඟක් වෙලාවට සිද්ධ වෙනවා වම දකුණ කියලා මෙනෙහි කරලා හිත තියෙන හිතවිලි වල සමහර වෙලාවට වම කියලා තියෙනකොට දකුණ කියවෙන්නේ හොඳට එතකොට පේනවා ගිරවෙක් වගේ වරුද්දට මනසිකාරය පවත්තන ගියාට මේ විතක්කේ පවත්තගෙන ගියාට මෙනෙහි කිරීම මනසිකාරය වෙන කොහෙද ඒක නිසා ඒක මේ දෙකේ එකලස දෙකේ එකලසේ වැඩියෙන් අපිට මෙහෙවන්න පුළුවන් දේ විතක්කේ තමයි ඒක බොහෝ වෙලා උත්සාහ කරනකොට නැවත නැවත කරනකොට මානසිකාරී බොහෝ විට මේ දෙක අතර සම්බන්ධතාවය ඉන්න පටන් ගන්නතර පස්සේ යෝගාවචරයට භාවනාවේ යම් කිසි පාලනයක් යම් කිසි අතේ අතර ගැනීමක් නාශලනු දමා ගැනීමක් සිදු වෙනවා. ඒක නිසා මේ ආසව ධර්ම සහ අනුසය ධර්ම කියන මේ ගැඹුරු දේවල් දැන ගැනීමට කලින් මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන පාලනය යටතේ සිදුවෙන මනසිකාරයත් පාලනය තොරව රාග ద్వේෂ මොහ කියන කෙලෙස් වලට යට වෙලා පවතින මානසිකාරයක් කියන දෙක තේරුම් ගන්න ඕනේ මේ දෙක තේරුම් ගැනීමේදී අයෝනිසෝ මානසිකාරට වෛර කරන්න යන්න එපා. වෛර කරන්න ගියොත් හිත අවුල් වෙනවා. යම් වෙලාවක යෝනිසෝ මානසිකාරය කියනොත් ඒක දැනගෙන අපි ඒකට සමාදන් වෙලා සතුට වෙන එක වෙනම දෙයක්. අයෝනිසෝ මානසිකාරයට වෛර කරන්න ගත්තොත් හිත තව තවත් කෙලෙස් පරිත වෙනවා. අපි උත්සාහ කරන්නේ හැකි තාක් දුරට මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒ අරමුණට හිත යොදවමින් යෝනිසෝ මනසිකාරයට වැඩි අවස්ථාවක් ලබා දෙන එක. මෙහෙම කරගෙන කරගෙන යනට යම් අවස්ථාවක යෝනිසෝ මනසිකාරය වෙනවා නම් ඒකෙන් කියනවා 100%ක්ම අයෝනිසෝ මනසිකාරය නෑ. අයෝනිසෝ මනසිකාරය කියනවා නම් 100%ක් යෝනිසෝ මනසිකාරය නෑ. අයෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එක්ක රාග ద్వේෂ මොහ කියන මොකාකාරී හිතවිල්ලක් එක්ක මේ ආශ්‍රව ගැලීමක් සිදු වෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙන ඕනම චිත්තක්ෂණයක රාග ద్వේෂ මොහ කියන මේ ආශ්‍රව ගැලීමක් නැහැ. ඒක නිසා නිකන් ධෛර්යයක් ඇති කරලා දෙන්න පුළුවන් කියන්න පුළුවන් යම් වෙලාවක ආස්වාසයේ සිටිනාදී මේක ආස්වාසයේ බව දැනගෙන ආස්වාසයේ තියෙන උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ගති දන්නවනම් ඒ චිත්තක්ෂණේ නිවන් දැක්කා වගේ කියලා හිතාගන්න. ඒක යෝනිසෝ මනසිකාරයක් කෙලස් නැති හිතවිල්ල. දවසට එකක් අඩු ගන්න ගන්න බලන්න. එහෙම නැත්නම් පරියන්කේ ටිකක් ගන්න බලන්න. එහෙම නැත්නම් විනාඩියට එකක් ගන්න බලන්න. නැත්නම් තප්පරයකට එකක් ගන්න බලන්න. එතකොට ඒක ලෙවල කියන්න ඕනේ මම තප්පර 10ක් භාවනා කරන තප්පර 10ට චිත්තක්ෂණ 10ක් ගොඩ දාගත්තා. අරමුණ මෙනෙහි කරා මෙනෙහි කර අරමුණ රස විඳා මෙනෙහි කර අරමුණ අත්දැක්කා ආනි විතර වැඩි කරන වැඩි කරන යනකොට ඒක අපේ තේමාව කරගත්තොත් ජීවිතේ ඒක අපේ තේමාව කරගත්තොත් ආධ්‍යාත්මයේ මේකේ වැඩෙන වැඩිම අණුව එන්නේ එන්නේ අර සංසාරේ පුරාට තියෙන මෝහ පටල කෙලෙස් කපාගෙන ඒ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් විනිර්මුක්ත මණික් කහුලන්නා වගේ යෝනිසෝ මනසිකාර චිත්තක්ෂණ කීපයක් එන්න පටන් ගයි. මෙන්න මේක වැඩි කරන්න කොමක් කළ යුතුද? ඒක තමයි අපේ අනුග්‍රහය වෙන්නේ. භාවනාට කරන අනුග්‍රහය. නෑ 100ක් නැති කරන්න බෑ ආනිසෝ මනසිකාරය. 100ක් යෝනිසෝමනස්කාරයට යන්නත් බෑ. අපිට පුළුවන් වෙන්නේ නොදන්නා හිතට යෝනිසෝමනස්කාරය අඳුනලා දීලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික යෝනිසෝමනස්කාරය දවසින් දවස දවසින් දවස වැඩි කරන වැඩි කරන යනවා නම් අපිට වැටහි මෙන්න මේ බුද්ධිලත් එක්ක ඇසුරු කරනකොට යෝනිසෝමනස්කාරය වැඩි වෙනවා අයෝනිසෝමනස්කාරය අඩු වෙනවා. මේ බුද්ධිලත් එක්ක ඇසුරු කරනකොට අයෝනිසෝමනස්කාරය වැඩි වෙනවා යෝනිසෝමනස්කාරය අඩු වෙනවා. මෙන්න මේ මේ ඉරියව්වලදී යෝනිසෝමනස්කාරය වැඩි අයෝනිසෝමනස්කාරය අඩුයි. මේ මේ පොත කියනකොට මේ මේ දේවල් අහනකොට මේ මේ දේවල් රස විඳිනකොට අයෝනිසෝ මනස්කාරය යෝනිසෝ මනස්කාරය දැනගත්තාම අන්න ඒ ලැබෙනා වූ තොරතුරු දැනගෙන යෝනිසෝ මනස්කාරය වැඩෙන ආකාරයටත් අයෝනිසෝ මනස්කාරය අඩු වෙන ආකාරයටත් වැඩ කිරීමට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. Taman ළඟ තියෙනවනේ මම මේ වැඩ කරගෙන යන්නේ <clears throat> ආස්ව ධර්ම ගෙවා දාන්නයි යෝනිසෝමනස්කාර චිත්තක්ෂණේ ආස්ව ධර්මනේ අයෝනිසෝමනස්කාර චිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම ආස්ව කියනවා මේ දෙකෙන් 100%ක්ම කරන්නත් බෑ ඒ නිසා අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ සීල අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා කියලා ටිකෙන් ටිකෙන් වැඩි වෙනවා නම් ඕකටයි බුද්ධ ශාසනය කියන්නේ කිසිම කෙනෙකුට එකවර හැන්දෙන් බෙදා ගන්නවක ඔක්කොම බෙදා ගන්න බෑ. ටිකෙන් ටිකෙන් වැඩෙනවා නම් අන්නේ වැඩේ කරගෙන යන්න යන්න යන්න යන්න නොබෝ කලකින් අපට ඒ ආසවණුසේ ගලන හැටි තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් එහෙම ආස්වාස් ප්‍රසවාසයේ භාවනා කරගෙන ඉනකොට විනාඩි 10ක් 15ක් අපිට වේදනාවක් එනවා. ඒ වේදනාව ඉතින් බරපතල නිසා නපාණයකින් අලාපාලු වෙන නිසා හිත අපි වේදනාවට තිබ්බයි කියලා. වේදනාවට තියෙනකොටම ආශස් ප්‍රසවාසි වගේ නෙවෙයි ප්‍රකටව වේදනාව දුක් වේදනාවක් නම් ද්වේෂය අනුසේ වශයෙන් වැඩ කරනවා වේදනාව සුඛ වේදනාවක් නම් කාමාශව නැත්තම් කාම මේ අනුසය නැත්තම් ආශවයක් එක්කම තමයි මේ වේදනාව ගමන් කරන්නේ සුඛන ආශාවක් ඇති වෙනවා දුක්ඛ නම් තරහක් ඇති වෙනවා. අදුක්කම සුඛ වේදනාවට මෝහයක් තියෙනවා. ඒක දැක ගන්න අපිට ඕනකමක් නැහැ. අපි යන්නේ සැප හෝ දුක හොයාගෙන. නිසා නොදැනෙන නොදුක් නොසුව වේදනාව එනකොට අපි ඒ ගණන් ගන්නෙම නෑ. අපිට මතකයක් නැති වෙනවා. ඒක මෝහේ වැඩ කරනවා. ඉතින් ඒකට අර වේදනාවක් දැනගන්න ගමන් ඒ වේදනාවේ තියෙන ආසාව හෝ තරහව හෝ ඒකට හිත නොයන ගතිය දැක ගන්න සුදු ගතියට යන්න නම් නැත්නම් ඒ චිත්තක්ෂණය පාසා චිත්ත ප්‍රවාහයට ගමන ගම ගලන මෝදු වෙන ආසව දැනගන්න නම් අපි සාමාන්‍යයෙන් මේ වගේ රාග ద్వේෂ පාල වෙන්නේ නැති ආස්වාස ප්‍රසාද වගේ එකක සතිය දිනු කර ගන්නවා. දිනු කරලා කරලා කරලා අනිවාර්යයෙන්ම අපිට ලැබෙන මේ සුඛ වේදනා දුක්ඛ වේදනා නොදුක් නොසුව වේදනා එනකොට ඒක හිත යටින් මේ කෙරේ ඇති ආසාව මේ කෙරේ ඇති තරහව දැක ගන්නා දවසට අපිට හිතන්න පුළුවන් අපි දැනගත්තත් නොදැනගත්තත් මේ වගේ අරමුණු වලදී මෙන්න මේ විදිහේ කැමැත්තක් අකමැත්තක් කැමැත්තක් නම් කියලා විනාශ කිරීමේ වනසිතවිල්ල පහළ වෙනවා අකමැත්තක් නම් කැමැත්තක් නම් ඒක අල්ල බදා ගන්න ලොකු කරන්න ලං කර ගන්න හිතේලි පහළ වෙනවා මේ වගේ දකින්න රූපයක් පාස මේ දෙක තියෙනවා uppajjati manāpam uppajjati amanāpam ආහන සද්දයක් පාස මනාපමනාපතිය විජින සුවඳක් ගඳක් පාස රසක් පාස කයට ලැබෙන පහසක් පාස මේ මනාපමනාප දෙක තියෙනවා මනාපමනාප දෙකට නිසින්ින්දේ වැඩෙන්න ඉඩ දෙනවා නම් වැඩෙනවා නම් ඒකට ආයුනිසෝමනසිකාරය කියනවා එන රූපයක් දැකලා රූපයෙන් මතුවෙන ආසාවක් දැකලා මනාපයක් දැකගත්තා නම් ඒකට කියනවා යෝනිසෝමනසිකාරය රූපේ හොඳ නැත්නම් ඒත් එක තරහක් දැකලා රූපයක් දැකලා අයෝනිසෝමනසිකාරය පහළ වෙන්න තියෙන ඉඩ දැක්කා නම් ඒ දැකීමම යෝනිසෝමනසිකාරය ඉතින් ඒකයි කියන්නේ ඔබ අමාරු යෝගාවචරයට ආධුනිකයට ආධුනිකයා කරන්නේ මධ්‍යස්ත අරමුණක ආනාපාන වගේ දෙයක හොඳට සතිය වඩලා වඩලා වඩලා එදිනෙදා කටයුතු වලදී ආහන දකින්නව පාරකම මේ සඳහා උපදින මනාපමන අපභාවය දැක දැන ගත්තොත් පමණක් ගැළවීමේ උපක්‍රමයක් තියෙනවා. ඒකයි සර්වඥයන් කියන්නේ ඥානතෝ භික්කවේ අහං පස්සතෝ ආසවණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මහනි මම දන්නවනම් දකින්නවනම් පමණක් ආශ්‍රවයාගේ කපා හැරීම, ගෙවා දැමීම කියනවා. නොදන්නා නොදක්නා කියන අර කවදාකවත් කරන්න බෑ. අන්න ඒ නිසායි අපි මේ මානසිකාරයක් වටන්නේ. අන්න ඒසේ අපි යොන්සු මානසිකාරයක් වටන්නේ. අන්න ඒ නිසායි අපි මධ්‍යස්ථ ආරමුණක මේ සති සම්පජඤ්ඤ වඩන්නේ. ඒ දුරදි කියන ගමනකට අවශ්‍ය අඩුම කැඩුම සකස් කිරීමක් මෙතෙන්දී කරා. ආන්නෙම ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ආසව දැනගන්න දැනගන්න වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් සතිමත් වෙන්න වෙන්න අපි ලොකු සංවේගයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉෂගිනි ගත්ත මිනිස්සෙක් වාගේ මේ දවසේ චිත්තක්ෂණ මෙච්චර රාසියෙන් 100.0 කීයක්ද අපි අලුතෙන් කෙලස් නොඋපදන ආකාරයට කටයුතු කරන්නේ. කොච්චර පොඩ්ඩකද අපි මේ කෙලස් උපදින යාන්ත්‍රණය දැනගන්නේ කියලා වැඩි වැඩියෙන් සතිපත් වෙන්න වෙන්න යෝනිසමස්කාරය පහළ වෙන්න පහළ වෙන්න ආශ්‍රව ධර්මයන් පිළිබඳව විශේෂඥතාවය පහළ වෙන්න පහළ වෙන්න ලොකු සංවේගයක් පහළ වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාට ඔය අභිනිෂ්ක්‍මණයක් කරන්න වැඩි වෙලාවක් දීලා මේක කරන්න වැඩි වැඩියෙන් ගැඹුරු බණ අහන්න වැඩි වැඩියෙන් මේ කල්යාණ මිත්‍රයන් ඇසුර කරන්න ඕන ගැම්මේ ඒක එනකන් ඉන්නේ ඒක එනවමයි අපිට කරන්න තියෙන්නේ මේ විතක්යෙන් කරන්න තියෙන වැඩ ටික දැනගෙන ඒකට නතු කරගෙන මානසිකාරය යොදන්නට පුංචි ක්‍රමයකට පටන් අරගත්තොත් මේක නරක දේවල් වලට නරක බැහැියට යනවා වගේ මේ විතක්කයේදී මේ අබ්බැහිය ගත්තොත් හොඳ පැත්තට අර වගේම වැඩිමක් වෙනවා අන්න ඒ හොඳ පැත්තට යන වෙලාවදීකට අනුග්‍රහ කරන මනුස්සයද කියනවා සත්පුරුෂයයි කියලා. නරක බැහැියොට උදව් කරන්න වගේ මානසිකාරයේ දුර්වල වෙන්න කටයුතු කරන විතක්කේ දුර්වල වෙන්න කටයුතු කරන එක කියනවා අසත්පුරුෂයයි කියලා. මොකද කොයි වෙලාවෙ චිත්තක්ෂණයක අපි සත්පුරුෂද අසත්පුරුෂද කියලා කියන්නේ. අපි මේ උත්සාහ කරන්නේ දන් දීලා සිල්ලා කළා දෙමාපියන්ට උදව් කරලා දූතරුවන්ගේ වැඩ බලලා හැම දෙයකින්ම අපි ඉල්ලන්නේ අනේ අපිට හම්බෙන අවස්ථාවේ අපිට සත්පුරුෂ වෙන්න ලැබේවා කියලා පෙරපින් අපි පාවිච්චි කරනවා. පාවිච්චි කෙරුවට මේ විතක්කේ සාමාන්‍යකාර වගේ ධර්ම යොදා ගැනීමෙන් තමයි මේ පතය පුලුවන් තරම් උපායශීලීව යොන්සමස්කාරය යොදාන්න පුළුවන්. ඉතින් මේ ටික මතක් කිරීමෙන් මම මේ පරිවර්තනය කිරීමේ නැත්නම් කෙටි සමාලෝචනයක් කිරීමේ කටයුතු නතර කරනවා. ඉතින් මේ කරුණු කරගෙන යන භාවනාවට අස්වැසිල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා. ඒ ත්‍රිදෙනී සිංහල කරු ස්වාමීන් වහන්සේ අධිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ යන්නේ අදහස් කර අදහස තේරුම් කර දෙන්නේ නොබාංශයෙන් පිටා කවුරු ඉල්ලා සිටිමි මේක මේ මාතෘකාවට අපි කරගෙන යන වැඩකට අදාළ දෙයක් නෙවෙයි. මේ මේක පිළිබඳව විස්තර දැනගන්න ඕනේ නම් නිදාන දීගනිකායේ නිදාන මහා නිදාන සූත්‍රයේදී මේක විස්තර කරනවා ඇත්තටම සර්වචනාසිකේ විචිත්‍රකම දේශනා ක්‍රම හරි විචිත්‍රයි වුණාචේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදි වශයෙන් හැම තැනකදීම අපි මේ සංසාරයට කොක්ක වදින හැටි සංසාරයට සම්බන්ධ වෙන හැටි විස්තර කරනවා. ඒක නිසා ස්පර්ශය නිසා වේදනාව පහළ වෙනවා කියන තැන මේ ස්පර්ශය එක ගුලියක් එක ඒකකයක් නෙවෙයි. ඒක ඒ වෙලාවේ හැදී ඒ වෙලාවේ පුට්ටු වෙලා හැදෙන එකක් බව විස්තර කරනවා. අපි සාමාන්‍ය හදන් දෙන්නේ අවිද්‍යාව කියලා වෙනම පරිප්පැට වගේ જાතියක් තියෙනවා. ඊගාට සංස්කාර කියලා මුංගට වගේ જાතියක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කොල්ලු කොල්ලු ඇට කියලා මෙව වෙනස් වෙනවා කියලා හිතන්නේ. මොනවාක්වත් මේකේ නෑ. විවිධාකාර දේවල් වලින් එකතුවක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ එකක් නෙවෙයි. ඒ එකතුව වෙනස් දෙයක් බවටපත් වෙනවා සංස්කාර බවට. මම උදාහරණයක් වශයෙන් කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපි යන කාලේ පළවෙනි පන්තියේ ඉඳලා 11 වෙනි පන්තිය දක්වා අපි ඒකම පන්තියේ ළමයි ටිකක් පළවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියට පාසන් දෙවෙනි පන්තියෙන් තුන්වෙනි පන්තියට පාසන් ඕම යන. ඕම යනකොට හැම පන්තියේදී මොනිටර් කෙනෙක් වත් පළවෙනි පන්තියේ නතර මොනිටර්පත් කරන තුනේ පන්තියෙන් හතරේ පන්තිය එහාට මේ පන්තියේදී හිත මොනිටර් වෙනස් වුණාට පස්සේ ඊගා පන්තියට වෙන මොනිටර් කෙනෙක් වුණාට එකම කට්ටියම තමයි. ඊගා පන්තියට තව මොනිටර් කෙනෙක් පත් කරන එකම කට්ටිය තමයි. ඉතින් මේ පළවෙනි පන්තියේදී තුන්වෙනි පන්තියේදී කියනවා මේ පන්තියේ ළමයි හොඳයි. මොකද මොනිටර් හොඳයි. ඊගා පන්තියේ ළමයි හොඳ නැහැ. මොකද මොනිටර් හොඳ නැහැ. නමුත් එකම ළමයි ටික තමයි. මේකේ අවිද්‍යාව කියන්නේ සංස්කාර කියන්නේ එකම 52ම තමයි. චෛසික 52 තමයි එක එකනේ ලීඩ් කරන්නේ. මොනිටර් කරන්නේ මොනිටර් කියන්නේ පඩි ලැබෙන රස්සාවක් නෙවෙයි. ඉස්කෝලෙන් හම්බෙන අපොයින්ට්මන්ට් එකකුත් නෙවෙයි. ඒ ළමයි ටික හසුරුවා ගන්න එකනේ කිසරයින්. ඉතින් ඉමිනියා වැරදි නම් ළමයි ටික නාමාරු නමුත් එකම 52 තමයි. ඒ නිසා ඒ ඒ වෙලාවේ කවුද ඉස්සරහින් ඉන්නේ කියන එකයි මේකේ පෙන්නේ. අන්නේක විස්තර කරනකොට ස්පර්ශය කියන චෛතසිකයත් හොන් ඇටයක් අපු ඇටයක් වගේ එකක් නෙවෙයි. පුරුද්දලා ගත් එකක්. නාම කොටාසින් එක පැත්තක් කියනවා රූප කොටාසින් එක පැත්තක් කියලා මේ දෙකේ කැප් වෙනකොට තමයි ස්පර්ශය පහළ වෙන්නේ. එතනත් පතුරු ගහලා පෙන්වන්න පුළුවන් අධිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම කොටාසින් ඇවිල්ලා හේතු වෙන එක. පටික සම්පස්සේ කියලා කියන්නේ රූප කොටාසින් ඇවිල්ලා එකතු වෙන දේ. රූපේ තියෙන ගැටෙන ගතිය. පටික කියලා කියන්නේ තරහම නේ ගැටුම. අදිවචනය කියලා කියන්නේ නම් කරනවා. මොකක් හරි මේ පට බඳිනවා. නමක් පට බඳිනවා. ඉතින් සා සංසිද්ධියක් වෙනකොට රූප පැත්තේ ගැටුමක් කරන් දෙනවා. ඒ ගැටුමට නමක් දෙනවා. මේක හොඳයි මේක නරකයි අදිවචනය. අන්නේ දෙක එකතු වෙන තමයි පාටි පස්සේ කියන චෛසික හැදිලා තියෙන්නේ. ඉතින් ඒකදී සර්වඥයන් සදාහන් කරලා තිනවා සිද්ධිය වුණාට ඒකට නමක් කොට බැඳෙන්නේ නැත්නම් ඒ ස්පර්ශය අපේ මතකෙට යන්නේ නැහැ. අපි නමක් පට බැඳලා එදෙන පටිගයක් ගැටුමක් ඇති උනේ නැත්තම් ඒකක් අපිට අදාල් වෙන්නේ නැහැ. ඒ නිසා ගැටුමකුත් තියෙන්න ඕන ගැටුමට නම් පට බැඳින්නත් ඕන ඒක වැදගත් දෙයක්ත් තියෙන්න ඕන. එතකොට විතරක් අපිට ඒක අපේ මතකයට ගිහිල්ලා ඒක අපේ ජීවිතයේ අංගයක් වඩපත් වෙනවා නැත්තම් ඒව එදිනෙදේ දේවල් වඩපත් වෙනවා. ඒක නිසා යම් විදියකට අපි ස්පර්ශ කරා කියලා කියන්නේ ස්පර්ශ කළා කියලා අපි අගේ ආඩම්බර කරන ටික විතරයි. ඔක්කොම ස්පර්ශ අපේ මතකයට යනවා. ඒ අගේ ආඩම්බර කරන ටික අනුව තමයි කර්ම රසය. ඒ අනුව තමයි චේතනා පහළ වෙන්නේ. ඒ අනුව තමයි සංසාරේ දික් වෙන්නේ. නිසා අපිට ඕනේ කරලා තියෙන්නේ යම් ආකාරයෙන් අපිට විශේෂත්වයකට පත් වෙන පැටික ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය පතුරු ගහලා වෙන් වෙන් වශයෙන් බලන්න පුළුවන් වෙනවා. මොකද ඒක නැවත නැවත මතුවෙන ගතියක් තියෙනවා. අන්න එතනින්ුත් එයාට පුළුවන් සංසාරේ මේ චක්‍රේ කඩලා බලන්න. ඒ නිසා එච්චරම ලේසි හෝ කලුසුදු උත්තරයක් දෙන්න පුළුවන් උත්තර මේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. නමුත් ඔය මේ මහනිදාන සූත්‍රයේදී සර්වචනසේ සෑහෙන දුරට විස්තරයක් කරනවා මේකේ. ඉතින් පේන්න තියෙනවා සර්වචනසට අවශ්‍ය නම් මේ අවිචපච්ච සංකාර කියන රූප දොරයි ඕනම තැනක ගැටේ වදින හැටි ගැටේ ලියන හැටි විස්තර කරනවා. එතන මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා පසපච්ච වේදනාව කියන තැන තමයි මේ විස්තර කරන්නේ.